වෙලාවේදී අපි සාකච්ඡා කළේ මේ මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා අතර තියෙන ප්‍රභේදය පෞද්ගලික දේශනාවේදී අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. ඊළඟට මේ කාරණාවටම ගැළපෙන්න අපි සාකච්ඡාව අද ආරම්භ කෙරුවොත් දේශනාව විශේෂ හැකියාවක් තිබුණ නිසා මේ නාගසේනයන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ අනික් මහරහතන් වහන්සේලාට වඩා උසස් කියලා අපි පහුගිය දේශනාවේ කතා කරන්නට යෙදුණා. ඒ උසස් භාවයේ ඇති වුණේ උබතෝ භාග පුද්ගලයා මේ උබතෝ භාග කියන මහරහතන් වහන්සේ නැත්නම් උබතෝ භාග රහතන් වහන්සේ නමින් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා එහෙම නැත්නම් උබතෝ භාග තැනට ඇවිල්ලා සිව්පිරිසින් වියාපත් ලැබලා මහරහතන් වහන්සේලා වෙලා වැඩ ඉන්න උත්තමයන් වහන්සේලාට වඩා උඩින් 80 මහා ශ්‍රාවකයෝ කියන උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාට උඩින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා සඳහන් කරනවා කලින් ජීවිතවල ධ්‍යාන වඩපු අය මේ රහත් වෙන්න කලින් ජීවත් වෙච්ච ඇතැම් ආත්මවල මේ ධාන වඩපු අය ඉන්නවනම් එයාලට ඉක්මනට ධාන ප්‍රගුණ වෙනවා කියලා. කලින් ජීවිතවල ධාන ප්‍රගුණ කරලා තියෙනවා නම් ඉක්මනට ධාන ප්‍රගුණ වෙන්න බලපානවා. දැන් අපි අතර යම් කෙනෙක් ඔබ අතර යම් කෙනෙක් මේ භාවනාව දියුණු කරගෙන දියුණු කරගෙන ඉදිරියට යනකොට පෙර ජීවිතවල ඔබ ධාන ලැබලා තිබුණා නම් මේ ධානයේ ප්‍රගුණ වෙන්න ගත්තට පස්සේ අන් අයට වඩා බොහොම වේගෙන් ඒ ධානය වැඩෙන්න පටන් ගන්නවා. ඒ පෙර පෙර සමවැදිච්ච පුරුද්ද තියෙන හින්දා. අන්න ඒ නිසා සඳහන් කරනවා සැරියුත් මුගලන් දෙනම වහන්සේ අන්තිම ජීවිතවල උන්වහන්සේලාට හඳුන්වන්නේ සාමාන්‍ය බ්‍රහ්මචාරී කියලා නෙමෙයි. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඒ උන්වහන්සේලා දෙනම මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. මේ කෝලිත සහ උපතිස්ස කියන තරුණයෝ දෙන්නනේ සැරියුත් සහ මුගලන් බවට පත් වෙන්නේ. මේ උතුමන් දෙන්නා බවට පත් වෙන මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ දෙන්නා කෝලිත උපතිස්ස වෙන්න කලින් ආත්ම භාව 500ක් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. එක දිගටම ඉපදිච්ච ආත්ම භාව 500කම ඍෂිවරු. ඒ ආත්ම භාව 500කම ඍෂිවරු කියලා කියන්නේ ඒ ආත්ම භාව 500ම බ්‍රහ්මචාරී. සඳහන් කරනවා මේ සාමාන්‍ය Brahmacharya Brahmacharyaව කියන එකත් වෙනම විස්තර කරන්න ඕනේ. හරියටම Brahmacharyaව නම් මේ කාරණා හතක් පිළිබඳව මනාව අවබෝධයක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ පිරිසිදුම සම්පූර්ණ වූ Brahmacharyaවක් වෙන්න. එහෙනම් මේ උතුමන් වහන්සේලා දෙදෙනා ඊතරම්ම පිරිසිදු වූ Brahmacharyaවක් වඩලා තියෙනවා. කොයි තරම්ද කියලා කියනවා නම් අපි කියමු අපි ජීවිතේ කවදාවත් ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් ලැබලා නැහැ. Brahmacharyaව කියලා අපි ඒකට කියන්නේ. නමුත් කායික සම්භෝගයක් ලබන්න පෙළඹුම් නැති වුණාට හිතින් කල්පනා කර කර ඒ පිළිබඳව හිතින් විඳිනවනම් Brahmacharyaව සම්පූර්ණ Brahmacharyaව තමයි පිරිසිදු නෑ. ඒ කියන්නේ එහෙනම් හිතින්වත් හිතන්නේ හිතින්වත් හිතන්නේ නැතුව අත්හැරලා අන්න එහෙම යන ක්‍රම තව හයක් පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ මේක සම්පූර්ණ කරන්න. සමහර වෙලාවට කායිකව එකතු වෙන්නේ නැහැ. නමුත් අතින් අල්ලනවා, ඇඟෙන් අල්ලනවා, ස්පර්ශ කරනවා. එහෙම වුණොත් ඒත් Brahmacharyaව තියෙනවා. පිරිසිදු නැහැ. එහෙම කාරණා හතක් තමයි මේ Brahmacharyaව සම්පූර්ණ කරන සප්ත මෛතුනේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ උත්තරමය වහන්සේලා දෙන්නා මේ ආත්ම භාව 500 පුරාම මෙතරම්ම පිරිසිදු වෙච්ච නිසා කොතරම්ද අනුන්ගේ ඇඟක් අත ගෑවා ස්පර්ශ කළා නෙමෙයි තමන්ගේ ශරීරයේ අවයව තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැහැ කියනවා මේ ආත්ම 500. අන්න ඒ නිසා උන්වහන්සේලා දෙන්නට කියනවා අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඒක මොනතරම් රූක්ෂද කියලා කල්පනා කරන්න ඒක ජීවිතයක්ද දෙකක්ද තුනක්ද ආත්ම භාව 500ක්. තමන්ගේ ශරීර අවයවවත් රාගසිතින් ස්පර්ශ කළේ නෑ. නැතුව අවයව ස්පර්ශ කළේ නෑ කියලා කියන්න බැහැනේ. ඒ නිසා රාගසිතින් ස්පර්ශ කළේ නෑ. ආත්ම භව 500. අන්න ඒ නිසා අති විශේෂ වශයෙන් උන්වහන්සේලා හඳුන්වනවා අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. නිකම්ම බ්‍රහ්මචාරී නෙමෙයි අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඒ නිසා සඳහන් කරනවා සරියුත් මුගලන් දෙනම වහන්සේ අන්තිම ජීවිතවලත් ජීවිත 500ක්ම අත්‍යන්ත බ්‍රහ්මචාරී කාමයන් සේවනය කරන්න හිතලවත් නැහැ කියලා. සේවනය කරන්න තිය හිතින්වත් හිතලා නැහැ. ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඉඳලා තියෙන කියලා සඳහන් කරනවා. හැම ජීවිතයකම හැම ජීවිතයකම ධ්‍යාන වැඩුවා. ඍෂිවරු හැටියට මේ ආත්ම 500ෙම ධ්‍යාන වැඩුවා. ඒ නිසා ධ්‍යාන ප්‍රගුණ කරගන්න උන්වහන්සේලාට ඉතාම පහසු වුණා. ලබාගත් ඥාන සීමාව කොයි තරම්ද කියලා සඳහන් කරන්න බෑ අපිට. බුදුරජාණන් වහන්සේ කොහොමද ඥානයට දුන්න උපමාව. මහා කල්පයක් පුරා වහින වැස්සක වැහි බින්දු ගාන ගණන් කරන්න පුළුවන් කියලා සඳහන් කළා සරියුත් මහ රහතන් වහන්සේට. ඒ කියන්නේ මහ රහත් වුණාට පස්සේද නෑ උපතිස්ස තරුණයාටත් ඒ පුළුවන්කම තිබ්බා. උපතිස්ස තරුණයාට පුළුවන්කම තිබුණා මහා කල්පයක් පුරා වහින වැස්සක වැහි බින්දු ගාන ගණන් කරන්න. ඒ තරම් ප්‍රඥාවක් තිබිලා ඒ තරම් උතුම් තැනට ආවේ ඒ ධ්‍යාන සංසාරේ ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ලබාගත් ප්‍රඥාවේ පුරුද්ද නිසා අන්න ඒ නිසා සඳහන් කරනවා මෙතනම උපතිස්ස පරිබ්‍රාජකයා හැටියටත් මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන ගණන් කරන්න පුළුවන්කම උන්වහන්සේට තිබිලා තියෙනවා කියලා. ඒතරම් අභිඥා සහිතවත් තමා මේ සෝවාන් බව තනියම හොයාගන්න බැරුව එතකොට එහෙමනම් ඒ කාරණාව කොච්චර වටිනවද? දැක්මෙන්. ඒකට උන්වහන්සේට තිබිලා තියෙන අභිඥා සංසාරේ පුරුදු කරලා තියෙන අභිඥාව. මේ දෙන්නම මේ ජීවිතෙත් ඒ තරම් අභිඥා තියෙනවා. දැන් මේ අභිඥාවෙන් බලලානේ මහා කල්පයේ පුරාවට මෙච්චර බැහි බින්දු ගානයි වැටෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්නේ අභිඥාවෙන් හින්දානේ. එහෙම අභිඥාවක් තිබිලා තනියම සෝවාන් වෙන්න බැරුව කියන්නේ. එතකොට ඒ කාරණාව මොනතරම් විශේෂද? සෝවාන් වෙනවා කියන කාරණාව. එතකොට අපිට ඒක ඊටාම සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක්ද? මේ කියන්නේ කාටවත් මේ ජීවිතෙන් සෝවාන් වෙන්න බෑ. නිකන් ලෑස්ති වෙන්න එපා, මහන්සි වෙන්න එපා, අනියමාර්ථේ කාලේ නැහත්ති කරන්න එපා කියන කාරණාවද? ඒක නෙමෙයි මේ කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය කොච්චරද කියන එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතෙන් මේක සම්පූර්ණ කරන්න පුළුවන් වීරියවන්තයන්ට කියලා. එහෙමනම් ඒකේ තරම්ම විශේෂයි. ඒ කියන්නේ ඒක හොයාගන්න නම් කල්යාණ මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයෙක් ඕනෙමයි. කල්යාණ මිත්‍රයෙක් නිසා විතරමයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේලා නැත්නම් මහරහතන් වහන්සේ නම අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා. හැබැයි ඉතින් මහා ලොකු ධර්මයක් නම් දේශනා කළේ නෑ. යේ ධම්මා හේතු භබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන වචන කීපය ඇහෙනකොටම ධර්ම අවබෝධය ලැබුවා. ඒ සංසාරේ අර පුරුදු කරලා තිබිච්ච අභිඥාවන් නිසා එහෙනම් මේ සංසාරේ පුරුදු කරලා තිබිච්ච අභිඥාවන් මේ ජීවිතේ ධානය උපදවා ගන්න බොහොම ප්‍රයෝජනවත් වෙනවා කියලා සඳහන් කළේ ඒ නිසා. නමුත් සඳහන් කරනවා කොයිතරම් අභිඥා ලැබිලා තිබුණත් යන්න බැරි වුණ ගමනක් කොයිතරම් අභිඥා තිබිලත් උන්වහන්සේට යන්න බැරි වුණ ගමනක් අද කාලේ කෙනෙක් යන්න උත්සාහ කළොත් කල්යාණ මිත්‍රයෙක් නැතුව මග පෙන්වන්නෙක් නැතුව යන්න උත්සාහ කළොත් මග නවතින්න වෙනවා. මග නවතින්න වෙන්නේ නිකන් නෙමෙයි හොඳටම පැටලිලා. හොඳටම පැටලිලා තමයි නතර වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා Tamante කල්පනා වෙනව නෑ මම අභිඥා ලැබලා ඉන්නේ මම මාර්ගඵල ලැබලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ කියලා පැටලෙන සීමාව කෙරවල කරන්නේ නිරයෙන් තමයි. පැටලිච්ච සීමාවේ තරම කෙරවල කරන්නේ නිරයෙන් තමයි. ඒ නිසා හරියටම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන එතකොට අපි කල්යාණ මිත්‍රයෝ ගැන කලින් සාකච්ඡා කළා. එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ මොකද දේශනා කළේ? කෙලින්ම කෙලින්ම බහිඳ ධර්ම මාර්ගයට. කෙලින්ම අධ්‍යයනය කරන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. මේ ලෝකේ එකම කල්යාණ මිත්‍රයෙක් නැති වුණත් ධර්ම රත්නේ වැඩ ඉන්නවා නම් අපි ඔක්කොටම ඉන්න කල්යාණ මිත්‍රයා එච්චරයි. ඒ කල්යාණ මිත්‍රයා තවම ජීවමානයි. ඒ කල්යාණ මිත්‍රයා තවමත් ඊටාම බල සම්පන්නයි. මේ ලෝකේ ජීවත් වෙන සියලුම දෙනා වුණත් යෙදෙනවා නම් නිවනට ගෙනියන්න තරම් ඒ කල්යාණ මිත්‍රයාට ශක්තිය ශක්තිය තියෙනවා. ඒ කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එකයි. නිවනට යන්න නම් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියන එකනේ. භාග්‍යතුන් වහන්සේ අපි ළඟයි කියන කාරණාව එතන තියෙනවා ධර්ම රත්නයේ ජීවමාන නම් භාග්‍යතුන් වහන්සේ අපි ළඟ නම් අපිට තව මොකටද අපිට තව කවුද කියන කාරණාවෙන් වීර්ය ආර්ගන මාර්ගයට බහැපු කෙනාට සෝවාන් මාර්ගය ලබා ගන්න බැහැ කියලා දේශනා කරලා නැහැ කොතනවා. ඒ ගමන යන්න ඒ ගමන යන්න පුළුවන්. වීර්ය විතරයි උනන්දුව විතරයි අවශ්‍ය. ඒ නිසා එහෙම කවුරුවත් නැතුව මේ විදිහට පැටලි පැටලි යන්න ගියොත් ඒ අයට මග නවතින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හරියටම සරණ ගිහිල්ලා නැති නිසා එතකොට මේ මග නැවතිලා ඉන්නේ හැබැයි මේ අය අපිට වඩා ශ්‍රේෂ්ඨ අපිට වඩා උතුම් ගමනක් යන්න පුළුවන් අපිට වඩා වීරිය තියෙන අපිට වඩා ප්‍රඥාව තියෙන අය තමයි මේ යම් තැනකට ඇවිල්ලා තියෙන්නේ. නමුත් එතනින් එහාට යන්න බෑ ඒගොල්ලෝ පැටලෙන්න පටන් ගත්තා. ඒ නිසා මග නැවතිලා. මග නැවතිලා එතන ඉඳලා බොහෝ දෙනා පුරවන්න පටන් ගන්න අකුසල. මේ කාරණාව මේ කාමාවචර සමාධිය කියන කාරණාවත් එක්ක අපි ඔය කරුණු ටික සාකච්ඡා කළා මොනවද කාමාවචර කියන්නේ මොනවද රූපාවචර කියන්නේ කොහොමද ඒ තැනට එන්නේ කියන කරුණ. ඊළඟට පින්නතුනි අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ තියෙනවා නම් අපි කවදාවත් පැටලෙන්නේ නැහැ කියන කාරණාව අපි සාකච්ඡා කළා භාග්‍යතුන් වහන්සේ අපිට කොයි තරම් අනුකම්පා කළාද මේ භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන් වෙච්ච දේ පින්නතුනි මෙහෙම සඳහන් කළොත් මේ ලෝකේ ඉපදිච්ච හැම පුද්ගලයෙකුටම නිවනට යන්න පුළුවන් ඍජු පාරක් භාග්‍යතුන් වහන්සේ සකස් කරලා තියෙන්නේ. ලෝකේ ඉපදිච්ච හැම පුද්ගලයෙකුටම නිවනට යන්න පුළුවන් අතිශ්‍රේෂ්ඨ දේශනා ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. මේ දේශනාවෙන් නිවනට යන්න පුළුවන් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙකුටම. ඊතරම්ම මේ දේශනා ක්‍රමය ඊතරම්ම ශ්‍රේෂ්ඨයි. ඊතරම්ම ශ්‍රේෂ්ඨ වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේ ලෝකේ කොයිතරම් උත්තරීතරද මේ ධර්මයේ තුලින් අපට නිවනට යන්න බුදුරජාණන් වහන්සේ හදාපු පාරවල් සිතියන් ගත කෙරුවොත් එහෙම මෙතෙක් ලෝකයේ ඉපදිලා මියදිච්ච අය වර්තමාන ලෝකයේ ජීවත් වෙන අය අනාගතයේ මේ ලෝකයේ පවතිනතුරු උපදින අය හිතලා බලන්නකො මොනතරම් ප්‍රමාණයක් වෙයිද කියලා. මෙතෙක් ජීවත් වෙලා මියදිච්ච අය, වර්තමානයේ ජීවත් වෙන අය, අනාගතයේ උපදින අය. මේ සියලුම දෙනාට නිවනට යන්න බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට එක පාර ගානේ හදලා තියෙනවා. ඒකයි මම කියේ මේක සිතියන්ගත කළොත් එහෙම භාග්‍යතුන් වහන්සේගේ මේ මඟ පෙන්වීම ඒක ਸਰුවඥතා ඥාණයෙන් කරනව ඇරෙන්න වෙන මොකෙන් කරන්නේ? කෝටි කීයක් කෝටි කීයක් පහළ වෙලා ඇද්ද? පහළ වෙන්න ඇද්ද? වෙලා ඇද්ද? අනාගතේ පහළ වෙයිද? මේ හැම එක්කෙනෙකුටම තම තමන්ට පෞද්ගලික වෙච්ච පාරක්. මගේ පාර විතරයි නිවනට යන්නේ. ඒ වගේ එක එක්කෙනාට පෞද්ගලික වෙච්ච පාරක් එක තැනකින් පටන් අරගෙන නිවන දක්වා විහිදෙනවා කියලා කියහම අපිට හිතා ගන්න පුළුවන් ද ඉරි ඉරි ඉරි ඉරි ඉරි ඉරි ඇඳලා මේ පාරවල් පාරවල් ඇඳලා මේක කොහේ අඳින්න පුළුවන් වෙයිද? නමුත් කවුරුවත් අධෛර්යමත් වෙන්න එපා. ඔබ හැමෝම කල්පනා කරන්න මා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ සකස් කරපු පාරක් මට තියෙනවා. ඒ පාර මෙතෙක් කවුරුවත් අත්පත් කරගෙන නැහැ. අනාගතේ කවුරුවත් ඒ පාර උදුරගන්නෙත් නැහැ. මොකද ඒ පාර වෙන කෙනෙකුට ගැලපෙන්නෙත් නැහැ. ඒ පාර භාග්‍යතුන් වහන්සේ හදලා තියෙන්නේ මට මට විතරමයි. ඒක මගේමයි. කවදා හරි මේ මාර්ගයෙන් මට මේ නිවනට යන්න පුළුවන්මයි. පාර තියෙනවා අවශ්‍ය ලැබෙන්න විතරයි. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රූ කියන වචනේ තේරුම වචනේ පරිසමාප්ත අර්ථයෙන් කොහොමද කියලා අපිට විස්තර කරන්නවත් විස්තර කරන්නවත් බැරුව යනවා මෙන්න මෙහෙම හිතුවොත් මේ ලෝකෙ ඔක්කොටම වෙනුවෙන් උන්වහන්සේ පාරක් හැදුවා නේද කියලා හිතනකොටම අපිට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවන්නේ ඒකම ඒකම පුදුම කාරණාවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොයි තරම් ගෞරවයක් අපි ගාව ඇති විය යුතුද කියන කාරණාව සඳහන් කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ මාර්ග පද්ධතිය ලෝකේ කාටවත් හදන්න පුළුවන් උනේ නැහැ. එතකොට ඇයි එක්කෙනෙකුට පෞද්ගලික වෙන්නේ මේ පාරක්? මගේ පාරේ 10 15 දිනකට යන්න පුළුවන් වෙන්න ඉපෙයි. නානත් කායා නානත් සංඥා. මේ මේ සංඥා නානත්වයට ගැලපෙන්න පාරවල් කපුවා හැමෝටම. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා ධර්මස්වාමී කියලා. ධර්මයේ ස්වාමියා නමුත් පස්සේ කාලේ අපි කතා කරුවේ භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නයට වඩා පල්ලෙහින් වැඩ ඉන්නවා කියලා. එහෙම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ කාලෙකදී ධර්ම රත්නය තමන්ගේ ගුරුවරයා කරගත්ත කියලා තමයි අපි කාලයක් කතා කරන්න පුරුදු වුණේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තන්හි තිබුවා. ඉතින් එහෙම සඳහන් කර කර අපි ඒ වුණාට අපි කි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉස්සල්ලා කියනවා. එනකි ඉස්සල්ලා ධම්ම සරණං ගච්ඡාමි කියන්නේ. භාග්‍යතුන් වහන්සේටත් සරණ වුණේ ධර්මය නම් උඩින්ම වැඩෙන්න ඕනේ ධර්ම රත්නය. එහෙනම් ධම්මං සරණං බුද්ධං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලායි මේක හැදෙන්න හැදෙන්න ඕනේ. නමුත් අතන වෙනස් වෙලා තිබුණාට මෙතන වෙනස් වෙලා නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් ධර්මයට පහළින් වැඩ හිටියේ ධර්මයට පහළින් වැඩ හිටියේ නැහැ. අන්න ඒ නිසා උන්වහන්සේට කියනවා ධර්ම ස්වාමී කියලා. භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් තව වචනයක් ධම්මස්වාමී. ඊළඟට ධම්ම රාජ්‍ය ධර්ම ඊශ්වරය නමස්කාර නමස්කාර පාටින් අපි කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ එහෙනම් භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ මේ වචන කීයක් තිබුණද? භාග්‍යතුන් වහන්සේ ධර්මයට සරණ වුණා මිසක් ධර්මය කවදාවත් භාග්‍යතුන් වහන්සේට සරණ වුණේ නැහැ. ධර්මය කියන්නේ මොකද්ද කියලා යුණවහන්සේ හෙව්වේ. අපිට ධර්මය තුලින් නිවනට යන්න පුළුවන්. නමුත් සම්මා සම්බුද්ධත්වයට ආවේ ලෝකේ ධර්මයක් තිබ්බ කාලෙකද? උන්වහන්සේ පාර හොය හොයා පාර හොය හොයා සම්මා සම්බුද්ධත්වයේ දක්වා ගියා. අපිට පාර හොයලා දුන්න මෙන්න පාර කියලා. අපිට හොයන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ධර්මයට සරණක් වුණා මිසක් ධර්මයේ භාග්‍යවතුන් වහන්සේට සරණක් වුණා නෙමෙයි. ඒ කාරණාව අපි හොඳට අවබෝධ කරගන්නම වටිනවා. ඊළඟට සඳහන් කරන අපිට මේ පිටකේ හැර වෙනත් බොහෝ පොත්පත්වල ලියවිලා තිබුණේ භාග්‍යතුන් වහන්සේට ධර්මයේ සරණ වුණා කියලා. පිටකේ හැර කියලා සඳහන් කළේ ඇයි? පිටකේ එහෙම ලියලා නැහැ කොහෙවත්. ත්‍රිපිටකේ නම් කිසිම තැනක කිසිම තැනක සඳහන් කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුවරයා කරගත්ත කියලා. සඳහන් කරලා තියෙනවා උරුවෙල සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගරුතන්හි තිබුවා කියලා. ගුරුතන්හි තිබුව නෙමෙයි ගරුතන්හි. මෙන්න මේ ගරු කියන එක වැරදිච්ච නිසා තමයි ওই ගුරු කියන තැන ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා ධර්මයේ ගරුතන්හි තිබුව කියලයි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ පිටකේ නොයෙක් සූත්‍රවල විශේෂයෙන් සඳහන් කරලා තියෙන බව භාග්‍යතුන් වහන්සේ සමයි මේ ශාසනයේ මුල පිටකේ බොහෝ සූත්‍රවල සඳහන් කරනවා මේ ශාසනයේ මුල භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ නිසා පින්නතිනේ මේ මහා ධම්ම සමාදාන ආදී සූත්‍රවල මේ කරුණු සඳහන් කරලා තියෙනවා. සඳහන් කරන එක සූත්‍රයක් මහා ධම්ම සමාදාන සූත්‍රය කොහොමද භාග්‍යතුන් වහන්සේ සමහර විට භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවහම භික්ෂූන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා ප්‍රශ්නයක් අහපුවාම භික්ෂූන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ. සමහර අවස්ථාවන් වල භාග්‍යතුන් වහන්සේටම ඒ කාරණාව භික්ෂූන් වහන්සේලා යොමු කරනවා. ස්වාමීනි අපි දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේම උත්තරේ සපයන්නේ. භගවන් මූලකානෝ ධම්මා භාග්‍යතුන් වහන්සේ ධර්මයට මුලයි භගවන් මූලකානෝ ධම්මා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන තම අපගේ ධර්මයේ පවතින්නේ මේ ධර්මයේ පවතින භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන භගවන් නෙත්තිකා භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයන් ඔස්සේ අපිව මෙහෙවන්නේ මේ ධර්මයේ ඔස්සේ අපිව මෙහෙවන්නේ භාග්‍යතුන් වහන්සේ භගවන් පටිසරණා අපගේ ධර්මයටත් භාග්‍යතුන් වහන්සේගේම සරණයි ස්වාමීන් වහන්සේලා සඳහන් කරලා තියෙන හැටියට අපගේ ධර්මයටත් භාග්‍යතුන් වහන්සේගේම සරණයි ධර්මයටත් භාග්‍යතුන් වහන්සේගේ සරණයි නම් අපිට ඒ සරණ ගැන මොනවා කියන්නේ අපිට ඒ සරණ නැතුවම නැතුව බෑ සාදුවත භන්තේ භගවන්තං ඒවං පටිභාතු ඒතස්ස භාවිතස්ස අත්ථෝ සඳහන් කරනවා ඊටාම හොඳයි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේටම මේ කාරණාවේ අර්ථය වැටහෙනවා නම් එහෙම තමයි භාග්‍යතුන් වහන්සේටම මේ කාරණාවේ අර්ථය වැටහෙනවා නම් කියලා තමයි ස්වාමින් වහන්සේලා සඳහන් කරලා තියෙන හැටි මේ සූත්‍රවල සඳහන් කරලා භාවිතා කරලා තියෙන්නේ නැත්නම් දේශනාවල් ආරම්භ කරලා තියෙන්නේ එහෙමයි භාග්‍යතුන් වහන්සේටම මේ කාරණාව වැටහෙනවා නම් අපිට පැහැදිලි කරන්න කියලා මේ සූත්‍රය ආරම්භ කරන්නේ. වෙනතුනේ මේ සඳහා අවශ්‍ය මූල්‍ය මූලාශ්‍ර මේ කාරණාව පැහැදිලි කරන්න අවශ්‍ය මූලාශ්‍ර මේ ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මෙතන මේ කරුණු කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයක් ගෙන දෙයිද ඒ පුද්ගලයාගේ සංසාර විමුක්තිය සඳහා ගමන් කරන්න. භාග්‍යතුන් වහන්සේම ශ්‍රේෂ්ඨයි කියන තැන. මේ සතිපට්ඨාන දේශනා මාලාවේ අපි කොයිතරම් සාකච්ඡා කළාද මේ භාග්‍යතුන් වහන්සේම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව. එක පොලක දෙපොලක තුන් පොලක නෙමෙයි හතර පහ පොලක හත් අට පොලක සාකච්ඡා කරන්නේ මේ කාරණාව මේ මාර්ගයේ යන්න තියෙන සුවිශේෂීම කාරණාව හින්දා. හැම තැනම අලුත් කරුණක් එකතු වෙන එකතු වෙන තැන අපි ඒක එකතු කරගත්තේ ඒ ශ්‍රද්ධාව දියුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ හඳුනගන්නම හඳුනගන්නම ඕන නිසා. එහෙනම් අද අපි ඉගෙනගත්ත බොහෝම ලස්සන වචනයක් තමයි භික්ෂුන් වහන්සේලා දේශනා කරපු ස්වාමීනි අපගේ ධර්මයට අපගේ ධර්මයටත් ඔබ වහන්සේගේම සරණයි. ධර්ම රත්නයටත් ඔබ වහන්සේගේ සරණයි අපිටත් ඔබ වහන්සේගේම සරණයි. ඒ නිසා ඒ කාරණාවෙන් අපේ ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. ඊළඟට පින්නදිනේ මෙතන අපි ඒ කරුණ මූලාශ්‍ර වශයෙන් සාකච්ඡා කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ කවුද කියන කාරණාව හරියටම අවබෝධ කරගෙන මේ මාර්ගයේ ඉස්සරහට යායුතු නිසා අපි මේ කරුණු ටික සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ භාවනාව කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ මේ කරුණු ඔක්කොම භාග්‍යතුන් වහන්සේගෙන් ලෝකයට දාණය වෙච්ච නිවන උදෙසා යන්න අවශ්‍ය දේවල් භාග්‍යතුන් වහන්සේ නිසා දාණය වෙච්ච දේවල්. ඒ කාරණාවල් හරියට සම්පූර්ණ කරගත්තේ නැත්නම් අපිට කවදාවත් විදර්ශනාවක්වත් භාවනාවක්වත් වඩන්න වෙන්නේ වඩන්න වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ මුල ඒ නිසා මේ ප්‍රතිපදාවේ මුල මැද අග යන තුන් තැනම භාග්‍යතුන් වහන්සේගේ සරණ අපට අවශ්‍යමයි. මුලිනුත් අවශ්‍යයි, මැදිනුත් අවශ්‍යයි, අගිනුත් අවශ්‍යයි. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරමින්ම මේ ආනාපාන සතිය පිළිබඳව කරන සාකච්ඡාව බොහොම බොහොම විශේෂ වෙයි. එහෙම නැත්නම් ශාසනයේ ආරම්භකයා පිළිබඳව දන්නේ නැති අපි මුල හඳුනන්නේ නැති අය බවට පත් වෙනවා. ඒක හඳුනන්නේ නැතුව මුල දැනගන්නේ නැතුව කවදාවත් මේ ගහේ ඉහළ නැගින්න ඉහළ නැගින්න බැරුව යනවා. ඒ නිසායි අපි මේ කරුණු මේ විදිහටම සාකච්ඡා කළේ. පින්නතිය ආනාපාන සතියේ ප්‍රථම චතුෂ්කය පිළිබඳව අපි කරුණු ගොඩක් ගොඩක් සාකච්ඡා කළා මේ ප්‍රථම චතුෂ්කය පිළිබඳව. දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. රස්සං වාසසන්තෝ රස්සං අසසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති. පස්සම් බයං කාය සංකාරං ආදි වශයෙන් මේ ප්‍රථම චතුෂ්කය පිළිබඳව අපි කරුණු බොහෝමයක් මේ වෙනකොට සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මේ දේශනා මාලාවෙන් සම්පූර්ණ කරන්න ඕන කොටස් වලින් මේ වෙනකොට 175කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙන්නේ. ආපහු ආපහු දේශනාවල් ශ්‍රවණය කරලා කරුණු හොඳටම අවධාරණය කරලා මේ කාරණාවේ යෙදෙන්න දැන් බොහෝ කරුණු අපි සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් මේ දේශනා මාලාවේ තවත් කරුණු ටිකක් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ නිසා සඳහන් කරනවා මේ ප්‍රථම චතුෂ්කය අපි සම්පූර්ණ කරගත්ත නිසා මේ සම්බන්ධව භාවනාවේ යෙදෙන කෙනෙකුට කොහොමත් කොහොමත් අවශ්‍ය කරුණු සම්පූර්ණ කරන්න දැන් ප්‍රමාණවත් මට්ටම ප්‍රමාණවත් මට්ටමක් තියෙනවා. ඒ නිසා නිමිති පහළ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් භාවනාවේ යෙදෙන යෙදෙන්නේ කොහොමද? අපි ඒ කාරණාව සාකච්ඡා කළා අපි කොහොමද මේ භාවනාවේ යෙදෙන්නේ? කියන කරුණ. භාවනාවේ යෙදෙන්නේ කොහොමද කියන කරුණ අපි මුලින් මුලින් ටිකක් සාකච්ඡා කරන්නට යෙදුනා. නමුත් අපි සඳහන් කළා ඒ කාරණාව පිළිබඳව තව ටිකක් විස්තර වශයෙන් සාකච්ඡා කරමු කියලා. අපි තව දවස් ඉදිරියට මුණ ගැහෙන දවස්වල වැඩිපුර කාලයක් අරගෙන අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු භාවනාවේ යෙදෙන්නේ කොහොමද ඉදිරි දේශනා කීපයේදී වැඩිපුර කාලයක් අරගෙන අපි සාකච්ඡා කරමු තව ටිකක් කෙසේ වෙතත් භාවනාවේ යෙදෙන්නේ කොහොමද? වැඩෙන්නේ කොහොමද? නිමිති පහළ වෙන්නේ කොහොමද? නිමිති රැකගන්නේ කොහොමද? කියන කරුණු ටික අපි සාකච්ඡා කළා ඉතාම පැහැදිලිව. ධානය ලැබෙන්නේ කොහොමද? ඒ ධානය රැකගන්නේ කොහොමද කියන ඒ කාරණාවලුත් අපි සාකච්ඡා කළා. ධානය ලබන්නේ කොහොමද? ලැබුණ ධානය රැකගන්නේ කොහොමද? මේ ආසන්න දේශනාවල අපි ගැන සාකච්ඡා කළා. මීළඟට අපිට සාකච්ඡා කරන්න තියෙනවා නම් තියෙන යමෙක් ප්‍රථම ධානයට සමවැදුනා නම් මේ නිමිති ඔස්සේ ධාන ඔස්සේ ගමන් කරලා යමෙක් මේ ප්‍රථම ධානයට සමවැදුනා නම් ඒ ධානයට සමවැදුනට පසුව කොයි ආකාරයෙන් ප්‍රගුණ කරන්න ඕනේද කියන කාරණාව. ධානයක් ලබා ගත්තාම ඒ ධානය ආරක්ෂා කරගන්න කොයි ආකාරයෙන් අපි පිළිපදින්න ඕනේද කියන කාරණාව අපිට ඉදිරියට සාකච්ඡා කරන්න තියෙනවා. මෙතනදී අපි මේ කාරණාව අද සාකච්ඡාවට භාජනය කරමු යම් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආකාර පහකින් ප්‍රගුණ කරන්න කියලා මේ කරුණ. ආකාර පහකින්. කොහොමද? පින්නතුනි මේ ධානයක් යන්තම් ලැබූ පමණින් එහි සම්පූර්ණත්වයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ධානයක් යන්තම් ලැබූ පමණින් ඒ ධානය සම්පූර්ණ කළා වෙන්නේ නැහැ. ඒ ධානය සම්පූර්ණ වෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ ඒක සම්පූර්ණ කරලා තියෙන්නේ කොහොමද? මහරහතන් වහන්සේලා සම්පූර්ණ කරලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්නකොට මට හිතෙනවා අපේ ශ්‍රද්ධාව මීට වඩා තව දියුණු වෙනවා කියලා. උන්වහන්සේලා ධ්‍යාන සම්පූර්ණ කරලා තියෙන හැටි. ඒ නිසා මේ යමක් එහෙම නැත්නම් යම් පුජ්‍යලේ ප්‍රථම ධානය ලබා මරණය දක්වා එයින් නොපිරිහි ඉන්න පුළුවන් වුණොත් එයින් බ්‍රහ්මතලයක උපදින්න පුළුවන් කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් මේ ධානයක් නැත්නම් ප්‍රථම ධානය ප්‍රථම ධානය ලැබලා මරණකම් එකෙන් පිරෙන්නේ නැහැ. ඒ ධානය රැකගෙන හිටියොත් බ්‍රහ්මතලයක උපදින්න පුළුවන්. හැබැයි ඊටාම ඉහළ බ්‍රහ්මතලයකද නෑ. ඊටාම ඉහළ බ්‍රහ්මතලයක නෙමෙයි. සඳහන් කරනවා මේ ප්‍රථම ධාන තලයට අනුරූප වූ බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ප්‍රථම ධානයේ රැකගෙන හිටියොත් ප්‍රථම ධාන තලයට අනුරූප වෙච්ච මේ බ්‍රහ්ම ලෝක තුනේ උපදින්න පුළුවන්. එක බ්‍රහ්ම ලෝකයක් තමයි බ්‍රහ්ම පාරිසජ්‍ය කියලා කියන්නේ. දෙවනි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරෝහිතය. තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මය කියන මේ බ්‍රහ්ම තලවල උපදින්න පුළුවන් වෙනවා. එතකොට මේ ජීවිතෙම ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දේවල්ද මේ? මේ ජීවිතෙම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අවශ්‍ය වීරිය සහ උත්සාහය විතරයි. ඒකයි අපි නිතරම සඳහන් කරන්නේ මායයට අභියෝග කරලා මැරෙන්න පුළුවන් ජීවිතයක් හදමු කියලා. මොකද මැරෙන බව හොඳටම දන්නවා. හැබැයි හරියට මේ තැනට ඇවිල්ලා හිටියොත් මම බොහොම පැහැදිලිව දන්නවා මං උපදින්නේ මෙන්න මේ බ්‍රහ්ම පාරිසජ්‍යයේ. එහෙම නැත්නම් බ්‍රහ්ම පුරোহিতයේ නැත්නම් මහා බ්‍රහ්මයේ කියන කාරණාව මම දන්නව නම් මැරෙන්න බයක් උපදිනවද? මට තියෙන මැරීම පිළිබඳව ප්‍රමාදයක්. ඒ කියන්නේ තරම් ප්‍රීතියක් ප්‍රීතියක් උපදිනවා. ඉතින් මායයට අභියෝග කළා වෙන්නේ නැද්ද එතකොට? ඍජුවම අභියෝග කළා වෙනවා. ඉතින් මේ ජීවිතේම ප්‍රත්‍යක්ෂ කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න අදත් පුළුවන් සම්දික්කෝ කියලා දේශනා කළේ ඒකයි. සාන්දෘෂ්ටිකයි. ඒහිපස්සිකෝ ඇවිල්ලා බලන්න විතරයි ඇවිල්ලා බලන්න විතරයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා පින්නදින මේ ප්‍රථම ධානයේට යමෙකුට සමවදින්න විතරයි නම් පුළුවන් වෙන්නේ ඔහු ඉපදින්නේ බ්‍රහ්ම පාරිසංජය. ප්‍රථම ධානයේට සමවදිනවා විතරයි. ඒ කියන්නේ ධ්‍යානය රැකගන්න පවත්වන්න පුළුවන්කමක් නැහැ සමවදිනවා විතරයි. ඒ නිසා එහෙම කෙනෙක් උපදින්නේ මෙන්න මේ බ්‍රහ්ම පාරිසජ්‍ය කියන තැන. මධ්‍යම ප්‍රමාණයට මේ පංච වසීතාවයේ ප්‍රගුණ කරලා තියෙනවා නම් බ්‍රහ්ම පුරෝහිතයේ උපදින්න පුළුවන්කම තියෙනවා. පංච වසීතාවයේ මධ්‍යම ප්‍රමාණයට ප්‍රගුණ කරලා තියෙනවා නම්. එතකොට මොකද්ද මේ පංච වසීතාවය කියලා කියන්නේ? මේ පංචවශීතාවය කියන එක ධාන තියෙන පුද්ගලයන් අතර ඊටාම වටිනා දෙයක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. පංචවශීතාවය. එහෙනම් ධාන ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන අපි පංචවශීතාවය කියන්නේ මොකක්ද කියන කාරණාව ඉගෙන ගන්නම ඉගෙන ගන්නම වෙනවා නැත්නම් ඒක ප්‍රගුණ කරන්න බැරුව යනවනේ අපිට එතනින් එහාට යන්න. එහෙනම් මොකක්ද පංචවශීතාවය කියලා කියන්නේ? తත්‍රිමා පංචවසීයෝ ආවජ්ජන වසී සමාපජ්ජන වසී අදිඨාන වශී, උට්ටාන වශී, පංච වෙක්කන වශී මේ විදිහට සඳහන් කරනවා. එහෙනම් ඉස්සෙල්ලා සඳහන් කළා අපි ප්‍රථම ධානය නැත්නම් බ්‍රහ්ම පාරිසජ්‍යයට විතරක් යන්නේ කොහොමයිද කියලා. මද් බ්‍රහ්ම පාරිසජ්‍යයට විතරක් යන්නේ ප්‍රථම ධානයේට යමෙකුට සමවදින්න විතරයි නම් පුළුවන්. ඒ කියන්නේ මේ වසීතාවේ නෑ. සමවදිනවා විතරයි. එහෙම වුණොත් බ්‍රහ්ම පාරිසජ්‍යයට යනවා. ඒකට වසීතාවය කියලා කිව්වේ. අපි දැන් මේ වසීතාවයන් පහ ගැන තමයි සඳහන් කළේ. පළවෙනි වසීතාවේ ආවජන වසී. අපි සාකච්ඡා කරමු මොකක්ද ආවජන වසී කියන්නේ කියලා. දෙවෙනි එක සමාපජ්ජන වසී. තුන්වෙනි කාරණාව අදිඨාන වසී. හතරවෙනි කාරණාව උට්ටාන වසී. පස්වෙනි කාරණාව පච්ච වේක්කන වසී. මේ ආකාර පහට ධානය තමන් තුළ නතු කරගන්න කියලා සඳහන් කරනවා මේ ආකාර පහට ධානය තමන් තුළ නතු කරගන්න. තමන්ට වශී කරගෙන තම හිතැඟි අනුව පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ධානය තමන්ට වශී කරගන්න ඕනේ. එතකොට ධානය පවතිනවා මගේ මගේ අදහස් වලට අනුව මම තමයි එතකොට ධානය පාලනය කරන්නා බවට පත් වෙන්නේ. කලින් නම් මං ගාවට එනවා යනවා එනවා යනවා තිබුණා. නමුත් දැන් මං හොඳටම අත්පත් කරලා මට වශී කරලා මං ගාව බැඳගෙන ඉන්නේ. දැන් මට ඕන හැටියට තමයි ධානය පවතින. එහෙම නතු කරගන්න පුළුවන් වීරය වඩල දියුණු කරන්න ඕනේ. ඉතින් හරි ශ්‍රේෂ්ඨයි. කොහොමද කියලා සඳහන් කරනවා පඨමං ඥානං යතිච්චකං යදිච්චකං යාවදිච්චකං ආවජ්ජේති කොහොමද මේ ප්‍රථම ධානය යම් යම් තැනක ප්‍රථම ධානය යම් යම් තැනක යම් යම් තැනක කියලා කිව්වේ සඳහන් කරනවා යත්ත යත්ත පදේශේ ඉච්ඡා යම් යම් තැනක කියලා සඳහන් කළේ යම් යම් ප්‍රදේශයක කැමති වෙනව නම් අන්න ඒ කැමති ප්‍රදේශයේම සමවදින්න පුළුවන් වෙනව නම් යම් යම් ප්‍රදේශයක කැමති නම් ඒ කැමති ප්‍රදේශයේම ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන් වෙනව නම් ඒක විශේෂ කාරණාවක් ඒ නිසා සඳහන් කරනවා ආවර්ජනය කරන්න පුළුවන් නම් ඒක අතිසුවිශේෂයි කියලා. ඒ කියන්නේ Tamanට කැමති කැමති ඕනෑම තැනක මේක ආවර්ජනය කරන්න පුළුවන්කම තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ධ්‍යානයෙන් ලොකු ප්‍රයෝජන ගන්න බැරුව යනවා Taman කැමති තැනක ආවර්ජනය කරන්න බැරි වුණොත්. ඕනෑම තැනක ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පිරිස් මැද වෙන්න පුළුවන්, නගරයක් මැද්ද පුළුවන්, වනාන්තරයක් මැද්ද වෙන්න පුළුවන්, සාගරයක් මැද්ද වෙන්න පුළුවන් ඕනෑම තැනක මේක ආවර්ජනය කරන්න ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. යම් දවසක යම් වෙලාවක යම් ධානාංගයක් කැමති වෙනවා නම් ඒ අංගේ ආවර්ජනය කරන්න පුළුවන් වෙනවා නම් සඳහන් කරනවා යතිච්ඡකම් කියලා කියන්නේ ඒකට. යම් තැනක, යම් වෙලාවක, යම් ස්ථානයක මේක ආවර්ජනය කරන්න පුළුවන් නම් ඒකට කියනවා යතිච්ඡකම් කියලා. ඒ කියන්නේ සඳහන් කරනවා මොකද්ද ඒ කියන්නේ කියලා. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියලා ප්‍රථම ධානයේට අංග පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකග්ගතා ආදි වශයෙන් මේ ප්‍රථම ධානයේ තියෙන අංග පහ. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. මේ අංග පහ. එතකොට මේ ධානය පුරුදු වුණාගෙන් පස්සේ මේ ධානයේ තියෙන විතර්කය වෙනම හඳුනා ගන්න ඕනේ කියලා සඳහන් කළා. ධානය හොඳට ප්‍රගුණ වුණාට පස්සේ ධානයේ තියෙන විතර්කය වෙනම හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. හඳුනාගෙන මේක තමයි ධානය එහෙම නැත්නම් ධාන නිමිත්තෙහි තියෙන විතර්ක ස්වභාවය කියලා වෙනම හඳුනගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි මේ ධාන නිමිත්තෙහි තියෙන විතර්ක ස්වභාවය. ධාන නිමිත්තේ තියෙන විතර්ක ස්වභාවය කියලා හඳුනගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා සඳහන් කරන සමහර අයට තනියම ඉන්න වෙලාවට විතරයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ කියලා. පිරිසක් එක්ක ඉන්නකොට කරන්න බෑ. තනියම ඉන්නකොට හඳුනගන්න සමවදින්න පුළුවන්. නමුත් පිරිසක් ඉන්නකොට කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි යම් තැනක යම් ප්‍රදේශයක කැමති වුණොත් කියන්නේ යම් තැනක යම් ප්‍රදේශයක කැමති වුණොත් කියලා සඳහන් කරන්නේ ඒකයි. ඕනෑම තැනක පුළුවන් වෙන්න ඕනේ කියලා හැබැයි සඳහන් කරනවා. යම් තැනක යම් ප්‍රදේශයක Taman කැමති වුණොත් විතරක් නෙමෙයි ඕනෑම තැනක ඕනෑම ප්‍රදේශයක Tamanට ඕන හැටියට සමවදින්න පුළුවන් කරලා පුළුවන් වෙන්න ඕනේ. ඒ කොහොමද? ඇයි ඒක එච්චර වටින්නේ? ඕනෑම තැනක සමවදින්න පුළුවන් වෙන්න ඕනේ කියන කරුණ. අපි ඒකට ඉස්සරහට උදාහරණයක් සාකච්ඡා කරමු. ඒක එහෙම වටින්නේ ඇයි කියලා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි තනියම ගෙදර ඉන්න වෙලාවට තනියම ආරණ්‍යයේ ඉන්න වෙලාවට ධානයට සමවදිනවා කියලා ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ වෙන්නේ නැහැ. තනියමනේ. ඒ වෙලාවට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඕනෑම තැනක වදින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද තව කෙනෙක් කතා කර පමණින් ධානයට සමවදින්න බැරි වෙනවනම් තමන්ගේ ධානය කැඩෙනවනම් ඒ ධානය ශක්තිමත් නෑ. කෙනෙක් කන ගහුවට අකල ඉක්මනට විඳිනවා. එහෙනම් විඳිනොත් ඒකෙන් ප්‍රයෝජනවත් නෑ. ශක්තිමත් නැති හින්දා තමයි එහෙම බිඳිලා යන්නේ. එහෙම බෑ ඒක ශක්තිමත් කරගන්න කියලා දේශනා කළා. ඒ නිසා Tamanට ඕනෑම ප්‍රදේශයක ඕනෑම පිරිසක් මැද්දේ පිරිසක් ඇතුවත් නැතුවත් සීතල තිබුණත් රස්නි තිබුණත් සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. සාගරයක් වුණත් කමන්නේ සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. ගින්දරක් මැද්දේ වුණත් කමන්නේ සමවදින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ තරම් ධානයේ ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. ඇවිදගෙන යන ගමන් උනත් කමන්නේ සමෝදින්න පුළුවන්කම තියෙන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ නිසා යම් තැනක සුදුසු ප්‍රදේශයක සමවදිනවා කියන කාරණාව සුදු සුදුසු යම් තැනක සුදුසු ප්‍රදේශයක සමවදින්න බෑ කියන කාරණාව විතරක් සුදුසු කරුණක් වෙන්නේ වෙන්නේ නැහැ. අනේ ඒ නිසා සුදුසු ප්‍රදේශයක සමවදින්න සමවදිනවා කියන කාරණාව වටින්නෙත් නැහැ. සුදුසු ප්‍රදේශයේ. එතකොට නුසුදුසු ප්‍රදේශයේ සමවදින්න බැරුව යනවනේ. එහෙනම් සුදුසු ප්‍රදේශයේ විතරක් සමවැදලා හරියන්නේ නැහැ. නුසුදුසු ප්‍රදේශයේත් සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද නුසුදුසු ප්‍රදේශයක මට අනාරක්ෂිත භාවයක් ඇති වුණොත් මේ ධානය නිසා මට ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. නමුත් මට නුසුදුසු ප්‍රදේශයේ සමවදින්න බෑ. එහෙම ආරක්ෂාව හදාගන්න බෑනේ. ඒ නිසා සුදුසු නුසුදුසු ඕනෑම තැනක සමවදින්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒක හැම තැනම ගිහිල්ලා වෙන වෙනම පුහුණු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. සුදුසු තැන්වල ඉඳලා පුරුදු කරන්න ඕනේ. නුසුදුසු තැන්වල භයානක තැන්වල ඉඳලා පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ හැම තැනම මේ වැඩේ කරන්න පුරුදු කරලා තියෙන්න ඕනේ. එතකොට අපහසුාවක් නෑ. එතකොට හරි ශක්තිමත්. වැටි වැටි වැටි වැටි නැගිට්ටහම එයා එකපාරම නැගිට කෙනාට වඩා ශක්තිමත් නේ. මොකද අධ්‍යක්ීම් ගොඩාක් අරගෙන අවිල්ල තියෙන්නේ. ඒ නිසා එයා ආරයට වඩා ශක්තිමත්. යම් ධානයන්ගයක් කැමති නම් ඒ ධානාංගයම ආවර්ජනය කරනවා කියලා නැත්නම් ඒ ධානාංගයම ආවර්ජනය කරනවා කියන එක වෙනම කාරණාවක් කියලා සඳහන් කරනවා. Taman කැමති ධානාංගයම ආවර්ජනය කරනවා කියන එක වෙනම කාරණාවක්. ඒකත් වෙනම පුරුදු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා මම කැමති විදිහට සම්වාදින්න. කැමැතිම දේ වෙනම පුහුණු කරන්න ඕනේ. ඒ නිසා යදිච්චකම් කියලා කියන්නේ මෙන්න මේ කාරණාව මනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕන නිසා. එතකොට යාවදිච්චකම් යාවදිච්චකම් කියලා කියන්නේ යම් ප්‍රමාණයක් ආවර්ජනය කරන්න කැමතිද ඒ ප්‍රමාණය ආවර්ජනය කරන්න කැමති වෙන්න ඕනේ. යම් ප්‍රමාණයයි මම ආවර්ජනය කරන්න කැමති. එහෙනම් ඒකේ ඒ ප්‍රමාණය විතරක් ආවර්ජනය කරගන්න කැමති වෙන්න ඕනේ. ඒකට කියනවා යාවදිච්චකම් කියලා. ඒ නිසා යතිච්චකම් යදිච්චකම් යාවදිච්චකම් ආවජ්ජේති කියන කොටස කරන්න පුළුවන් නම් මේ කාරණාව සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒ ආකාරයේ ආවර්ජනාවකට ගත වෙන කාලය ඊටාම අල්ප වූ ඇසිපිය හෙළන මොහතක සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු වෙනස් වෙන්න ඕන හැටි. මම කැමැති කැමැති විදිහට ආවර්ජනය කරන්න වෙන වෙනම වෙන වෙනම කාලයක් යොදා ගන්න ගියොත් මේ ධානයේ ප්‍රයෝජන ගන්න ඇහිපිය ගහන සැනින් සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. ආන් ඒකයි මෙච්චර පුරුදු කරන්න කියන්නේ. ඇහිපිල්ල මේ ඇහි පිහ සැලෙන මොහොතින් ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම සමවැදින තමයි මහා ප්‍රතිහාර දෙන්නේ. එහෙම සමවැදිලා. එහෙනම් කොහොමද මේ සමවැදින්නේ කියලා සඳහන් කරනවා. ආන් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි ආවර්ජන වසීතාවය කියලා සඳහන් කරන්නේ. ආවර්ජන වසී. ආවර්ජනය කරන්න පුළුවන්කම තියෙන්න අන්න ඒ කාරණාවට මේ ආවර්ජන වසී කියලා කියනවා ඒ කියන්නේ යම් පුද්ගලයෙක් විතර්කය ආවර්ජනය කරනවා කියලා හිතලා ඒ විතර්කය ආවර්ජනය කරනවායි කියලා ඇති කරගත්ත සිත එකක්ම ඒ ඇති කරගත්ත එක හිතක්ම කොයි ආකාරයෙන්ද සියලු සිත් නවත්තලා භවාංගය තුලින් භවාංගය තුලින් ඒක ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සියලුම සිත් නවත්තලා භවාංග සිතුත් ඒ නිසා නවත්තන්න කියලා සඳහන් කරනවා. මේක ආවර්ජනය කරන්න සියලු සිත් නවත්තන්න ඕනේ. භවංග සිත් නවත්තන්න ඕනේ. භවංග සිත් නවත්තලා ඒ ධානයේ ආවර්ජනය කරන සිත් උපදවා ගන්න පුළුවන් වෙනවා නම් ඒ කියන්නේ ධානයේ ආවර්ජනය කරන සිත උපදවන්න භවංග සිත් පවා නවත්තනවා. ඉතින් එහෙම පුළුවන් ශක්තිය ඒ ශක්තිය එනවා. ඒක දිනු කර ගන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා එහෙම උපද්දවන්න පුළුවන් වෙනවා නම් අන්න එතෙන්ට තමයි මේ ආවජන වසීතාවය කියලා කියන්නේ. භවාංග සිත් පවා නවත්තලා මේ ධාන සිතවිල්ල ආවර්ජනය කරන්න පුළුවන් නම් ආවජන වසී. ඒ කියන්නේ ආවර්ජනය කිරීමේ හැකියාව මට වසී කරගෙන වසී කරගෙන තියෙනවා. සඳහන් කරනවා ඒ කියන්නේ මොන කාරණාවක් නිසාද කියලා මේ යම් සිතවිලි මාත්‍රයකින් ධානයේහි අංග ආවර්ජනය කරන්නේ පුළුවන් වෙන්න ඕනේ. සිතවිලි මාත්‍රයයි තියෙන්නේ. සිතවිලි මාත්‍රය කියලා කියන්නේ ෂණයයි කියලා අපි මේකට කියන්නේ ඇහි පිල්ලමක් ගහන කාලයටත් අඩුයි. ඒ කාලයකින්ම මේක ආවර්ජිනේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනතරම් ප්‍රගුණතාවයක් ඇති කරන්න ඕනේද එහෙම වෙන්නේ. ඒක ආන්ගේ කාරණාව තවත් පැහැදිලි කරනවා. අපේ හැම චිත්ත වීතියක් අතරම භවාංග සිත් තියෙන බව. ඉතින් පින්නතුනේ මේ භවාංග සිත් හැම චිත්ත වීතියක් ඇතුළෙම තියෙනවා කියන කාරණාව ඉතින් මේකත් අපි මේ දේශනා මාලාවේ යම් යම් තැන්වල සඳහන් කළා අභිධර්මයෙන් සම්බන්ධ කරුණු ටිකකුත් සාකච්ඡා කරන්න වෙන බව. නම් මේ භවංග සිත් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ අභිධර්ම දේශනාවල් වල. ඉතින් අපි මෙතන භවංග සිත පිළිබඳව මීට වඩා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එහෙම වුණොත් අය මේ දේශනා මාලාව තවත් පැත්තකට ටිකක් ටිකක් දික් වෙන නිසා අපි භවංග සිත් පිළිබඳව යම් දවසක දේශනා මාලාව විවර කරනවා නම් ඊට පස්සේ මේ කරුණු විශේෂ කරුණු හැටියට අරගෙන අපි සාකච්ඡා කරමු මේ ගැඹුරු වචනත් එක්ක පැහැදිලි කරගෙන. අපිට ඒක මේ අවුරුද්දෙම කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි උත්සාහ කරනවා. ඒ නිසා සඳහන් කරනවා මෙතන බවාංග සිත් මේ බවාංග සිත් නවත්තන්න සමහර කෙනෙකුට අමාරුයි සමහර කෙනෙකුට ලේසියි ඒ පුරුදු බව නිසා. හොඳට පුරුදු කරපු කෙනෙකුට ලේසියි. හොඳට පුහුණු කරලා නැති කෙනෙකුට භවංග සිත් නවත්තන්න නවත්තන්න අමාරුයි කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා භවංග සිත් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි කියලා. නමුත් අපිටත් ඒක පුරුදු කරන්න කියලා දේශනා කළා. නමුත් මේ නවත්තන්න කිව්වට අපිට එහෙමනම් සම්පූර්ණයෙන්ම නවත්තන්න බැරි වෙයි. නමුත් ඒක සම්පූර්ණයෙන්ම නවත්තපු කෙනා භාග්‍යතුන් වහන්සේ විතරයි. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම නවත්තපු කෙනා භාග්‍යතුන් වහන්සේ පමණයි කියලා සඳහන් කරනවා නම් සරියුත් මහරහතන් වහන්සේටවත් ඒක සම්පූර්ණයෙන් නවත්තන්න බැරි වෙන්නේ. උන්වහන්සේ නවත්තලත් නවත්තලත් නෑ ඒක බුදුරජාණන් වහන්සේට විතරක්ම කරන්න පුළුවන් දෙයක්. අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙන්නේ වෙන කිසිම රහතන් වහන්සේ කෙනෙකුට දක්වන්න බැරි ප්‍රතිහාරයක් දක්වන්න. මොකක්ද මේ ප්‍රතිහාරය? යමක මහා ප්‍රතිහාරය. ඒක දක්වන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි ඒ මෙන්න මේ සියලුම භවංග සිත් නවත්තන නැවැත්තන තරම් තාවේගයෙන් සමවදින්න සමවදින්න පුළුවන් වෙන නිසා අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ විතරක් යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් වෙන ධ්‍යාන, 이르දි බල, ප්‍රවේදගත මහා අභිඥාවලට පැමිණි නොයෙක් ශ්‍රමණ බ්‍රාහමණවරු අතීතයේ හිටියා. ආන් ඊ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සක්වලවල් ලක්ෂ ගණන් කෝටි ගණන් පේන නොයෙක් දෙවියෝ බ්‍රහ්මියෝ ඉන්නවා. එහෙම අභිඥා ලබපු අයත් හිටියා. එක සක්වලක් නෙමෙයි සක්වලවල් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් පේනවා. දෙවිවරුත් ඉන්නවා බ්‍රහ්ම රාජ්‍යයත් ඉන්නවා එහෙම. සක්වලවල් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ප්‍රකෝටි ගණන් පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් වසීතාවයක් පුරුදු පුහුණු කරලා නැහැ. මේ තමන්ගේ ධානය භාග්‍යතුන් වහන්සේ යම්සේ තමන්ට වසී කරගත්තද එසේ වසී කරගන්න මේ බ්‍රහ්මීකුටවත් බ්‍රහ්මීකුටවත් බැරි වුණා. අන්න ඒ නිසා සඳහන් කරනවා ඒ කිසිවෙකුටවත් යමක ප්‍රතිහාරය දක්වන්න බැරි වුණා කියලා. ඒ කිසිම කෙනෙකුට යමක මහා ප්‍රතිහාරය දක්වන්න බැරි වුණේ අන්න ඒ නිසා වසීතාවයේ අඩු හින්දා. එතකොට මේ වසීතාවය කියන එක කොයිතරම් ගැඹුරුද කොයිතරම් වටිනවද? පින්නතේ මේ යමක මහා ප්‍රතිහාරය ඊටාම සංකීර්ණ වූ ප්‍රතිහාරයක් බව අපි අහලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වන ප්‍රතිහාරයන් අතර අති විචිත්‍රතම වූ ප්‍රතිහාරය. ඒ නිසා මේ යමක මහා ප්‍රතිහාරය කියන්නේ මොකක්ද කියන කාරණාව සියලු දෙනාම ටික ටික ටික ටික හරි දන්නවා. ඒ නිසා මේක හරිම සංකීර්ණයි. ඒ නිසා සඳහන් කරනවා මේක නිකම්ම කිව්වට අපිට වැටහෙන්නේ නැහැ කියලා. යමක මහා ප්‍රතිහාරය කියන එක අපිට වැටහෙන්නේ නැහැ. අපි ටිකයි ගන්න ඕනේ. ශරීරයේ එකලෝම ගහකින් ගිනි කඳක් එකලෝම ගහකින් ජල කඳක් පිට කරනවා ආදී වශයෙන් බොහොම ස්වල්ප කාරණා ටිකක් විතරයි අපි කතා කරලා තියෙන්නේ අපි දන්නේත් එච්චරයි ඒ නිසා අපි යමක මහා ප්‍රතිහාර ගැනත් ඉදිරියේදී සාකච්ඡාවක් කරන්න උත්සාහ කරමු කෙසේ විතර සඳහන් කරන එක හරි සංකීර්ණයි කියලා නීල පීත ලෝහිත ඕදාත ආදී වශයෙන් වෙන වෙනම වර්ණ කසිනයන්ටවත් සමවදින්න ඕනකම තියෙනවා අවශ්‍ය වෙනවා එහෙම වුණොත් ඉතින් මේ විදිහේ වර්ණ කසින වලට සමවැදෙමින් දක්වන අසරිමත් ප්‍රාතිහාර්යයක්. ඒ නිසා වෙන වෙනම වඩලා ඒ සිතුවිලි චතුර්ථ ධානයේට සිතුවිල්ලෙන් චතුර්ථ ධානයේට සමවදින්න සමවදින්න ඕනේ. ජලයයි ගින්නයි නිකුත් කරන්න පුළුවන් ශක්තියක් ලබන්නේ ආන් ඒ සමවැදීමේ අතිශයම වේගවත් බව නිසා. වෙන වෙනම ආපෝ සහ තේජෝ කසින පුරුදු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. වෙන වෙනම පුරුදු කරලා එතකොට මොනතරම් වේගෙන් ඒවට එළඹෙන්න ඕනේද? ඒකයි කියවා සීතාවේ කියලා. ඒක මේ ඇහි බිල්ලම් ගහන නිමේෂය නෙමෙයි මේ ෂණය කියන එකත් ලක්ෂ ගානකට බෙදලා එක කොටසක් ඇතුලේ සමවදින්න පුළුවන්කම භාග්‍යතුන් වහන්සේට තියෙන නිසායි මේ වගේ ප්‍රතිහාරය දක්වන්නේ දක්වන්න පුළුවන් ඒ නිසා හැම එකක්ම මොහොතින් මොහොත වෙනස් කරන නිසා ඒ ආවර්ජනය කිරීම අදිෂ්ඨාන කිරීම නැගිටීම ආදී යොහුසුලුව කරන්න පුළුවන් වෙන නිසා අදිෂ්ඨාන කිරීම, ආවර්ජනය කිරීම, ධානයේ නැගිටීම ආදී ඊටාම යොහුසුලුව කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා මේ යොහුසුලු කියන වචනය අපි හිතන තරම් යොහුසුලු කියන කාරණාව නෙමෙයි. ඒකයි මම සඳහන් කළේ ෂණය කියන එක ලක්ෂ ගානකට බෙදලා එයින් කොටසක් තරම් සුළු කොටසකදී මේ කාරණාවල් සිද්ධ වෙන්න තරම් වේගවත් වෙන්න ඕනේ බව. එකම භවාංග සිතක්වත් ඇති නොවි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි කියලා කිව්වේ ඒකයි. එකම භවංග සිතකටවත් එන්න දෙන්නේ නැහැ. මොකද මේ හැම සිතක් අතරම භවංග සිත උපදින්න බලනවා. උපදිනවා. ඒ එකම සිතකටවත් උපදින්න දෙන්නේ නැහැ. ඒ තරම් වශී කරගත්ත ධානයක් ප්‍රගුණ කරපු නිසා. ඒ නිසා සඳහන් කරනවා ගෞතම සම්මා සම්බුද්ධ ජීවිතය තුළ දැක් වූ ඒ ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේගේ රූපකය නැතුව ලංකා දීපයේ දැක්වුවා කියලා කියන්නේ ලංකාව කොයිතරම් සුවිශේෂී වෙන්න පාද කියලා. රූපකය නැතුව ලංකාවේ ප්‍රතිහාරය දක්වන්නේ මේ සියල්ල. කොයිතරම්නම් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනද සම්මා සම්බුද්ධ කියන මේ අති උත්තම මානුෂික රත්නය. රූපකය නැතුව මේ රටේ දෙපාරක් ප්‍රතිහාරය දක්වන්නේ භාග්‍යතුන් වහන්සේගේ කොයිතරම් කරුණාවක් මේ රට පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙනවද. ඉතින් හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ රටේ ඉපදිච්ච අපි මොනතරම් පුණ්‍යවන්තද කියලා. අවාසනාවන්තයා පව්කාරයා කියන්න පුළුවන් අය ඉන්නවද මේ රටේ? ඉපදෙනකොට එහෙම ඉපදුන්නේ නැහැ. පස්සේ කාලේ එහෙම වුණාද දන්නේ නමුත් කාටවත් එහෙම කියන්න බෑ මේ රටේ ඉපදිච්ච මාත්‍රයෙන්ම පුණ්‍යවන්තයි. නමුත් ඒකේ ප්‍රයෝජනෙ ගන්න නැතුව අපරාධී ජීවිත විනාශ කරගන්න අය ලෝකේ බැලූ බැලූ හැම හැම පැත්තම ඉන්නේ වැඩිපුර එහෙමයි. ඉතින් අවස්ථාව ඔක්කොම ලැබිලා තියෙනවා මේකෙනුත් ප්‍රයෝජන ගන්න නැත්නම් මේ සංසාරේ කොහෙන් කොහොම ප්‍රයෝජන ගනීද කියන කාරණාවක්වත් හිතන්න බැරුව යනවා. සමාපජ්ජන වසීතාවය. ඒ නිසා තමයි යම් තැනක යම් ධානයක් මුල් කරගෙන කැමැති තාක් සමවදින්න පුළුවන් නම් ඇහිපිය හෙළන මොහොතකින් සමවදින්න පුළුවන් නම් ධානයේට ඒකට සමාපජ්ජන වසී කියලා සඳහන් කරනවා. ඒ ධානයේට සමාපජ්ජන වශී කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මෙහි අර්ථය කොයි ආකාරයෙන් ප්‍රකාශ කරනවද?